පරියති එත නිරුද්ධමානා නිරුද්ධති ඕරණීය යෝගාවචන මහා සංගරත්න අවසරයි මේ ප්‍රතිපත්තාන රූපේ නිරෝධ සත්‍ය පබ්බේ සත්‍ය පබ්බේ නිරෝධ සත්‍ය යටතේ සංග්‍රහ වෙන විශේෂයෙන්ම වේදනාව කියන චෛතසිකය ජීවනට තුරු දෙන්නේ කොහොමද? ඒ තුලින් නිවන මාතු කරගන්නේ කොහොමද කියන එක පින්නංක සර්වඥ වාසේ දේශනා කරලද සූත්‍ර පාඨයක්. මහා සතිපට්ඨාන සූත්‍රයේදී අපි මේ වෙනකොට ආපු ගමනේ පාර 90ක් පහු කරලා තියෙනවා. ඒ නිසා මේ කොටස් බොහොමත්ම ඒ කලින් තියෙන දැනුමෙන් ආභාසය ලැබලා ආලෝකය ලැබලා තම තමන් කරන භාවනාවෙන් ලැබෙන අත්දැකීම් වලත් එක්ක ගලපලා බොහොම ආදරේ බොහොම ආදරයෙන් තේරුම් ගත යුතු කොටස් ඒක අපේ ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ කවුරුත් වාගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන ගෞරවය දැන බලනකොට තේරුම් ගන්න පුළුවන්. ඒකත් මේ ධර්මානුපස්සනා කොටසේදී ඉතාමත්ම ගැඹුරු කරයි. නමුත් අපි මෙතන දක්වා ආපු මාර්ගයේදී ආපන්නකොට කෙටියෙන් කියනවා නම් විශේෂම නිරෝධ සත්‍ය සම්බන්ධ කරන ආපු මාර්ගයේදී ආපන්නකොට මේ එකින් එකට එකින් එකට පද සම්බන්ධතාවයකින් යුක්තවයි අපි මේ වේදනානුපස්සනාව කරා පැමිණේ. ඒ වේදනාවට හේතු වෙන නැත්නම් වේදනාවේ සමුදේ ධර්මයේ විදිහට පෙන්වන්නේ ස්පර්ශයයි. චක්කු සම්පස්සජා චක්කු සම්පස්ස චක්කු සම්පස්සේ තමයි චක්කු සම්පස්සජ වේදනාවට. චක්කු චක්කු සම්පස්යෙන් ජනිත වේදනාව කියන එකයි චක්කු සම්පස්සජ වේදනාව. එනිසා අපි ඒ සම්පස්සය නැත්නම් අපි සාමාන්‍යයෙන් චෛතසික වෙනකොට හඳුනා ගන්නකොට කියන පස්ස චෛතසිකය සංස්කෘත භාෂාවෙන් ස්පර්ශය අපි සිංහලට හැපීම ගැටීම වශයෙන් තේරුම් ගන්නවා. සබ්බේ ධම් සබ්බේ ධම්මා රස සමුදය. හැම ධර්මයක්ම ලෝකේ මේ ස්පර්ශය නිදාන කොටමයි පවතින්නේ. සමුදේ කරගෙනයි පවතින්නේ. මුල් කරගෙනයි පවතින්නේ. ආන්නේ සමුදය ධර්මයේ හදාරපු අධ්‍යක්ෂින් වශයෙන් කරන කාම ගැඹුරට භාවනා කරපු කෙනෙක් හැර තමන් විචිත්ත සංකාන තුළ සිදු වෙනවා අපි කියන දෙයක් එක්කලවත් දන්නේ කිව්වොත් එච්චරම වැරද්දක් නැහැ. නමුත් සෑම දෙයකටම මූල වෙන ධර්මයක්. ඒ නිසා අපි යම් අවස්ථාවක ධර්ම අවබෝධයක් ලැබනකොට මූල ධර්ම වශයෙන් හෝ අධ්‍යක්ෂින් වශයෙන් ඉතින් මේ නොපෙනුනාට ඊටාම වැදගත් වශයෙන් සාමාන්‍ය භාෂාවෙන් කියනනම් තිරේ පිටිපස්සේ ඉඳගෙන ක්‍රියාත්මක කරන මේ ස්පර්ශය ගැන, ඇස්සේ ගැන, පහස ගැන, හැපීම ගැන අවබෝධ කරගන්න. ඒක මේ ජීවිතා ජීවිතයේ දෛනික කටයුත්තක් නෙවෙයි. ඒක ආධ්‍යාත්මික කටයුත්තක්. ආගමික කටයුත්තක්. ආනේ ස්පර්ශයේ දිහාවට යනකොට මේක නොදැනි නැත්නම් අපේ වගකීමෙන් තොරව පහළ වෙන දෙයක්ද කියලා අපිට අහිංසකත්වයේ තුලින් මේකේ ගැළවීමක් නැහැ. ස්පර්ශිය ස්පර්ශ කරන්නේ අපි අපි විසින් දැනටමත් අල්ලබදාගෙන තියෙන ඒ ඒ අධ්‍යයන ආරම්භර වල හැටියටයි. අපි මායිම් කරන්නේ, අපි සකන්නේ, අපි අධ්‍යයන ආරම්භරය කරන්නේ යම් යම් දේවල්ද අන්න ඒ ඒ දේවල් අනුවම ස්පර්ශය සිද්ධ වෙන බව සර්වතේසා ඉතාමත්ම ප්‍රකටයි මේක අනිකුත් ආගම් වල උගන්වන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මනාපය අනුවයි එක එකනාට ස්පර්ශව ස්පර්ශ කරන්නේ. ඒක අපි අද ගිය පාර අර මේ දානපාලි ගාථාවක් ඉදිරිපත් කරගනිමින් මේ ස්පර්ශය තම තමන්ගේ උපදී නිසා උපදී අනුව ස්පර්ශ කරක් කියන එකයි තේරුණා කරගන්න. අසංපස්මය විපස්සේය පස්සං උපදීන් පටිච්ච නිරූපදීන් තේන කුසෙයියුම් පස්ස. යම් කිසි කෙනෙක් ඒ කියනා වූ උපදී ධර්ම. නිරූපදී කියන මට්ටමටපත් වෙච්ච කෙනෙක් ඒ උපදී ධර්ම දුරු කළාම තමන්ද කියලා වෙනමම අගයක් ආඩම්බරයක් මායින් කරන ධර්මයක් හොඳක් නරකක් නැති සම්පූර්ණ සබ්බූපදී පටිනිස්සග්ග කියන උපදීන් දුරු කර හිතක් ඇති කරගත්තා නම් ඒ පුත්‍රයාට ඒ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ ඒ නිසා අහිංසකත්වය පෙන්වනාට එලිපිට ක්‍රියාත්මක නොවුනට ස්පර්ශයෝ පැහැදිලිවම අපේ ආරයන් අපේ කුචි අර්ථකයන් අපේ අගයන් ආඩම්බරයන් මායින් කරන දේවල් පැහැදිලිවම ඒ ඒ ස්පර්ශයන් තුළින් ප්‍රකාශ පාරක්පත් කරනවා. ඒ නිසා අපි අප යම් කිසි සමාජයක ඉන්නකොට යම් කිසි වැඩක් කරනකොට අපි ක්‍රියාවක් කරනකොට හිතනකොට කවචන කතා කරනකොට ඒ පිට වෙන සංස්කාරය සියල්ලම ස්පර්ශයේ පහක ලබලයි කියන වෙන විදිහකට කියන අපේ රුචි අරුචිකම් වල තියාපෑ. කනකොකා ඉගෙනනකොට මුද පේනවා වාගේ ඒ කරන වැඩවලදී කරන වචනවලදී හිතන හිතවිලි වලදී පැහැදිලිවම අපේ ස්පර්ශෝ කුමන ආගයන් ආඩම්බරයන් ධර්ම එකක්ද කියන එක පැහැදිලි වෙනවා අභාග්‍යයකට වගේ මේ සදාචාරය ඉතර කර නැත්තු ඒ නරක තුරුදු නරක ආගයන් ආඩම්බරයන් සහිතව අපි කරන හිතවිලි අපි කරන වචන අපි කරන ක්‍රියා වසා ගැනීම කර යුතුයි ඒකයි සංස්කෘතියේ අමුතු දලක් අමුතු මායාවක් අමුතු තිරයක් පවාගෙන තියෙනවා එතන පුදුරට කවදාකවත් ඒ තමන්ගේ වැරදි අගයන් ආඩම්බරයන් තුලින් තේරිලා කරන ස්පර්ශයන් අනුව වැරදිවට කරන හිතවිලි වැරදියට කරන කතා වැරදියට කරන ක්‍රියා දිහා මධ්‍යස්තව බලන්න සතිය යුක්තව බලන්න උපේක්ෂාවෙන් යුක්තව බැලීම මේ භවය කවදාකවත් සිද්ධ කරන්න බෑ. හැම වෙලාවෙම ස්පර්ශ කරන ස්පර්ශය උතෝරයි. මේක නරක උපදී සයිතන කියා පාණ්ඩවදා පෙන්නන්නවදා දකින්නවදා වහන්නවදා. ඒ නිසා කවදාකවත් අපිට ස්පර්ශය පිළිබඳ යාන්ත්‍රණය දැක ගන්න ලැබෙන්නේ ඒ නිසා සතියේ තියෙන මූලිකම ලක්ෂණයක් තමයි තමන්ගේ හිත් විවිධ තමන්ගේ වචන තමන්ගේ ක්‍රියා කිසිසේත්ම පූර්ණ නිගමනයකට ලක් කරන්න එපා දෙකට මධ්‍යස්ථව බලන්න. මේක කොච්චරක් මේ ස්පර්ශය පිළිබඳව තියෙන මේ උපදි පිළිබඳව තියෙන මේ නරකටත් වහන්න උත්සාහ කරනවාද කියනවනම් අතුවා පවා පෙළඹිලා තියෙන සතිය කියන්නේ කුසල ධර්මයක් පමණමයි කියන්නේ. ඒක සතිය අකුසල හිතිවිලි අකුසල වචන අකුසල ක්‍රියා විශේෂ යොදවන්නත් එපා කියනවා වගේ සම්ඥාර්ථයක් ඇති කරන්න උත්සාහ කරනවා. පැහැදිලිව සූත්‍ර පිටකේ කියන මේකට හේතු සහිතව කර්ම තියෙනවා. නමුත් බහුල විවහාරය යනකොට සතිය ස්පර්ශයේ විහි යොදවන්න බොහොම අමාරුයි. මොකද ස්පර්ශය අර කියන විදිහට හිතට වැඩ කරන එකක් නෙවෙයි. නමුත් ස්පර්ශයවත් යටින් තම තමන්ගේ රුචි අරුචිකාංශය ආත්මක වෙනවා. ඒ රුචි අරුචිකාංශ වල තියෙන නරකපැති. අපි කියනවා පව් පැති, අකුසල් පැති, අනුන්ත තමන්ට වින කරන පැති. නිසා දැනගත්තත් නැදනගත්තත් වැහුවත් එලි කරත් ඒ පුද්ගලගේ වචනවල ක්‍රියාවල හේතු වෙන අනිවාර්යයෙන්ම ගඳ රහයි. ඒ ගඳ වහනේ වෙන. අන්නේ ගඳ පිළිබඳව සතිමත් වීම මගේ පුද්ගලික ජීවිතයට බලනවා නම් සත්‍ය පිළිබඳ හොඳම කෑල්ල. ඒකට Tamanට විවුර්ත වෙන්න පුළුවන් නම් පැහැදිලිව පෙන්නනවා හැම හිතවිල්ලක් තුළම හැම වචනයක් තුළම හැම ක්‍රියාවක් තුළම අපි මොන විදිහටද මේ රන් කිජ්ජිය දැකලා තියෙන්නේ? අපි මොන විදිහටද මේක මැනලා තියෙන්නේ? ඒ මැනිල්ලෙන් ඵලයක් වශයෙන් එළියට එන වෙන කිප්පිලි වචන ක්‍රියා අර අපේ උපදී අපේ තියෙන හොඳ නරක මිනුම් ගන්න ඔක්කොම පැහැදිලි. නමුත් මේ සතිය මේ කියන තාලෙට හොඳ නරක දෙකම විසේ හොඳ නරක කියන බෙදීමෙන් තොරව පාවිච්චි කළ යුත්තක් බව යම් කෙනෙක් පිළිගෙනවා. සතිය පාවිච්චි කළා නම් බොහෝ කාලයක් යනකම් මේ කියන උපදීන් පිළිබඳ හෝ ස්පර්ශය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබන්න කාලයක්. දුෂ්කරයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ මේ මතු කරලා දීලා තියෙන මේ වැරදි මුගස් බය නිසා සත්‍ය පවා යොදවන්න බය වෙනවා තමන් හිතන තමන් පතන නරක ක්‍රියාවක් තමන්ගේ සිදු වෙනවා. ඒක පුද්ගලයාට ඒ සාය පුද්ගලයා දෙපැත්තකින් පක්ෂාකාරයක් පත් වෙනවා. ඒ මොහොතේදී කලයට දන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අර උපදීන් තර වෙනවා. අර ස්පර්ශය හැමදාම ස්පර්ශ කරනවා. ඒක සත්‍ය පිහිටීම අන්තභාගයට. මේක යෝගාවචරයේ පවා තේරුම් ගන්න ඕනේ. ධාමත්ම මධ්‍යස්ථ විනිශ්චකාරයේ ඒ උසාවියේ සිදුවෙන නඩුවකදී ක්‍රියා කරනවා වගේ තමාගේම නඩුව ඇහෙන වෙලාවට තමාම විනිශ්චයකාරයෙක් වෙන්න සත්‍ය පිළිබඳ මෙන්න මේ නිවැරදි අවබෝධය ලබා ගන්න. මෙන්න මේ කියන ස්පර්ශයේ විශේෂයි බැලිය යුතු ආකාරය, දැකිය යුතු ආකාරය, පිළිකිය යුතු ආකාරය මේ බණ අහපු නැති කෙනෙක් පිළිබඳව අපි කලින් කියපු විදිහට බොහෝමත් අමාරුයි සංවිධානය කරන්න කියලා දෙන්න ඒතු ගන්න. බණ අහලා තිබුණත් විපස්සනාවට හිත යොදලා ඒ සතිය පිළිබඳව හොඳ දේ නරක දේ මධ්‍යස්ථ දේ කොයි එකටත් අම රසව සතිය යොදවන්න ඕනේ කියලා කිව්වොත් මේ බණ අහලා තිබුණත් නැතත් ඒ කාන්තේ මේ පුද්ගලයාගේ අපි මේ යට කතා කරන්න ගන්න වේදනාව විතරක් නෙවෙයි ඒ වේදනාව යට තියෙන සතියක් මේ දරුණා ස්පර්ශයක් දහදිලිවම නිවැරදි පැත්තට ගන්න බලන්න. ස්පර්ශයෝ ස්පර්ශ නොකරන තැනට යනකම් සතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේකේ කල් ක්‍රියාත්මක කලේ මෙන්න මේ මේ අධ්‍යාන ආරම්භය සාහිත්‍යයි. ඒ නිසා අපිට මේ මේ අත්‍ය පෙන්නේ සතුරන් විදිහටමයි. මේ මේ දේවල් දැකලා නාරක තමයි. මේ දේ මේ දේවල් වෙනකොට අපි ලැජ්ජ බය පහල කරන පස්සට ගියා. නමුත් ඒක ඔක්කොම අවබෝධ කළ යුතු දේවල් වර්තමානයේම දැකිය යුතු දේවල්. අන්නේ වර්තමානයේ දකින්නම් පුදුමාකාරයේ ශක්තිය ඇති කළ දෙන්නේ සත්‍තිපට්ඨාණයමයි වෙන විදිහට කියනවා සතිසයිතද කියලා. මෙන්න මෙතන හොඳ පැහැදිලි අර්ථ විවරණයක් තියෙනවා සම්මියත් දෘෂ්ටිකට ලැබ කියලා. මේ කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. කම්මතර ප්‍රඥා සම්මාදිට්ඨිය, සමත සම්මාදිට්ඨිය වගේ විපස්සනා සම්මාදිට්ඨිය තමා විකේම නිර්දය විදියට. විවේචන පූර්වක වෙන විදියට කියනවා නම් පූර්ණ නිගමනයකින් තොරව දැකීමේ හැකියාව. අපක්ෂපාතීව බැලීමේ හැකියාව දිනු කළොත් ඒ බුද්ධලේ කාන්තෙම සර්වඥාන්තයේ ආභාෂය ලැබු කෙනෙක් වාට ගුරුවරයෙගේ සදාතනික ආශ්‍රය ලැබු කෙනෙක් වාට පත් වෙනවා. එහෙම නැති වුණොත් බොහෝ කල්යනා කෙනෙකුට ඒ විදිහට සතියේ උපදීන අර්ථඵල ලබා ගන්නවා. අන්න ඒ විදිහට ස්පර්ශය පිළිබඳව සතියේ තියෙන ගැඹුරු වගේ කියන ගැඹුරු ස්වයංක්‍රීයව නමුත් ගැඹුරු සිදුවෙන කටයුත්ත දැක ගන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම දැක දැන ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් එහෙම කෙනාට පැහැදිලිවම ඊට වඩා ප්‍රකටව මේ වේදනා චෛතසික පිළිබඳව දැක දැන ගන්න පුළුවන්. ඒ නිසා අපි ආපු බාරේ කලෙලියක් තියෙනවනම් අද ඇවිල්ලා තියෙන තැනට එනකොට සෑහෙන අපි එලි පහලියට කරේ. ඒ මොකද සබ්බේ ධම්මා වේදනා සමෝතරණ. සියලුම ධර්මයන් ඇවිල්ලා ගොනු වෙන්නේ මෙන්න මේ වේදනාවට තමයි. මේ වේදනාවට ගොනු වෙච්ච නිසා වේදනාව ආර්ථික වශයෙන් බලපාන. සමාජික වශයෙන් බලපාන. දේශපාලන වශයෙන් බලපාන. ආධ්‍යාත්මික වශයෙන් බලපාන. සාමපන්නේ බාහිරතාව වශයෙන් බලපාන. සමුදේ පැත්තෙමුත් බලපාන. නිරෝධේ පැත්තෙමුත් බලපාන. ඒ නිසා වේදනාව වේදනානුපස්සනා කියලා වෙනම අනුපස්සනාවක් අතරින් අපි සාකච්ඡා කළා. ඒ වගේම සමුදේ පක්ෂයේ කියන වේදනාව සාකච්ඡා කළා. අද අපිට කියන්නේ ඒ ආලෝකයේ යටතේ මේ නිරෝධ පක්ෂයේ වේදනාව සාකච්ඡා කරා. ස්කන්ධ වශයෙන් බලනකොට රූපස්කන්ධයට පස්සේ වේදනාව ස්කන්ධයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. වෙන විදිහකට කියන්න පුළුවන් නාම ධර්ම වල පදාත්ම ප්‍රකට වේ. අල්ලන්න ලේසිම දේ තමයි වේදනාව. ඒ නිසා මේ වේදනාව අනුවම මේ ආගමට අර්ථ දෙනවා. සෑම ආගමකින්ම කරන්න හදන්නේ මේ දුක් වේදනාව ඇති කරලා සුඛ වේදනාවක් ලබා දීමේ කියන එක සාමාන්‍ය අපේ. නැත්නම් ওই සාමාන්‍ය රචනයක් පටන් ගන්නවා කියන්නේ සියල්ලෝම සැප කැමැත්තෝ. මේ සැප කැමැත්ත හොයාගෙන යන නිසායි අපට මේ ආධ්‍යාත්මික මිනිහෙක් එහෙම නැත්නම් සුචරිතවාදී ලැජ්ජ බයයිත කෙනෙක් සදාචාර ධර්මයිත කෙනෙක් වෙන්න හදාගන්න. නමුත් පැහැදිලිවම මේ Nirodha පැත්තට වේදනාව බලනකොට ওই සදාචාරය ඉක්මවනවා. ඒ ආගමික අදහස ඉක්මවන්නේ. වෙන විදිහට කියනවා නම් ආගමක සදාචාරයක ඉක්මීමක අපි බලාපොරොත්තු වෙන්නේ දුක් වේදනාව සුඛ වේදනාව මගින් ප්‍රතිස්ථාපනය කිරීමයි ඒක නිස්සාරයෙන් අපි ගන්නවා. නරකදී නරකදී හොඳ දෙයක් මාර්ගයේ ප්‍රතිසමය අයින් කර දුක් වේදනාවක් සුඛ වේදනාවක් මාර්ගයෙන් අයින් කර ඒක තමයි මේ නොනම නොනිමි ධර්ම ලෝකේ පවතින මොමු සර්වඥාගේ මේ සමුදේකතරණ දේශනා කළා මේ දුක් වේදනාව දුරු වීම සඳහා මේ බදාගත් සුඛ වේදනාවක් ධර්මතාවයක් වශයෙන් බලනකොට අර දුක් වේදනාව වගේම තමයි. එනිසා මේක කවදාකවත් අවසාන වෙන්නේ නැහැ. නමුත් සර්වඥ දේශනාවේ අනුව මේ වේදනාවේ තියෙන නිරෝධ පැත්ත, නිරෝධ පැත්තට තියෙන සල්ලුව එළඹ කොට අනුව කල්පනා කළොත් ඒ කුජලයා අර ලෝකයා විසින් කරන දුක් වේදනාව සුඛ වේදනාවක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම අයින් කර ගැනීම විශේෂ කටයුතු කරනකොට කරනකොට ටික ටික දුක් වේදනාවේ ස්වභාවය සුඛ වේදනාවේ ස්වභාවය අවබෝධ කරමින් කරමින් දැන හෝ නොදැන තල්ලුව ලබන්නේ අදුක්කම සුඛ වේදනාව. මේ අදුක්කම සුඛ වේදනාව ආගමකට අහු වෙන්නේ නැහැ කියන්නේ. අහු වෙන්නේ ධර්මයට පමණයි. නමුත් ඒකත් සර්වඥ සාසනයේ නිෂ්ඨාව නෙවෙයි. මේක සාමාන්‍යයෙන් රූප ලෝක හික්මවල අරූප ලෝක වලට ගිහිල්ලා ඒ නේව සංඥා නා සංඥා මට්ටමට ගියාට පස්සේ මේ අදුක්කම සුඛ වේදනාවේ හොඳ උච්චාස්ථාකරපත්ය. ඒ නිසා හුඟව දෙනෙක් සර්වඥ සර්වජන් වහන්සේගේ පහළ වීමට කලින් ඒක උත්කෘෂ්ඨ දේවසේ සලකුවා. ආකී සංඥාට නැත්නම් නේව සංඥා නාසඤ්ඤා වගේ නාසඤ්ඤායක වගේ තැනක. නමුත් ඒ කවදාකවත් තමන් කරගෙන යන මේ කිං කුසල ගවේති කුසලේ නම් කිම කියලා හොයාගෙන යන මේ පරිශ්‍රණයේ අවසාන වෙන වෙන බව බුදුරජාණන් වහන්සේ මේ සිතාක තාපසය බව තේරුම් ගන්නවා. ඒ නිසා පිටිය සදා කරනවා නම් මේ සැප දුක් දෙකම අතහැරියේ නැත්නම් කවදාකවත් අඩු ගන්න උපේක්ෂාවටවත් දෙන්න බෑ. උපේක්ෂාවට ආවේ නැත්නම් අවිද්‍යාව දක ගන්න බෑ. අවිද්‍යාව දක ගැනීමමයි විද්‍යාව කියන්නේ. ඉතින් වෙනව වෙන විද්‍යාවක් ඇත්තේ නැහැ. එනිසා ඒකාන්තයෙන්ම මේ සැප දුක දෙක ඉක්මවෙ නැත්නම් අදුක්කම සුඛයට එන්න බෑ. වගේ හොඳ නරක දෙක ඉක්මවෙ නැත්නම් සත්‍යයට එන්න බෑ. එන්නේ පාඩමට මේ වේදනානුපස්සනා විශේෂයෙන්ම මේ සමුදේ කොටස පිළිබඳ සාකච්ඡාව ඉතාම වැදගත්. අර කලින් කියපු විදිහට ස්පර්ශයත් ආ වූ ගැඹුරක් තේරුම් අරගෙන මේ වේදනාව ගැන කරන සමුදේට බර විග්‍රහය හොඳට තේරුම් ගන්නට නම් අනිවාර්යයෙන්ම උන්වයි කියන විදිහේ මානසික හටක් වීමක් සම්යද්දෘෂ්ටික දෘෂ්ටිය මේ වෙන විදිහට කියනවා විපස්සනා සම්මාදෘෂ්ටිය අත්‍යවශ්‍යයි කියලා කියනවා. එහෙම නොවුනොත් මේ මනත් එක්ක හැප්පෙනවා මිසක්කා මේ බණත් එක ගැටනා මිසක කවදාකවත් ඒක අනුව යආගන්න ලැබෙන්නේ. ඒ නිසා මේ අනුමිලි ධර්ම දේශනාව කියන්නේ ඒකයි. ඒ තරම් කාලයක් ඒකට පුරුදු වෙලා ඒ පැත්තටම හිතලා ඒ පැත්තටම අපි මේ කනත් දීලා උනන්දුවෙන් කරගෙන ගියොත් විතරක් අපිට පුළුවන් වෙනවා මේ සර්වඥාන්සේ මේ වේදනාව සමුදයකට බලපාන්නේ යම්සේද ඒ වාගෙම එතනම ඒ සමුදේට හේතුන තෘෂ්ණාව දුරු කිරීම කියන නිවනටත් ඒ වගේම බලපාන. එතන වැඩපිළිවෙල හරීම විචිත්‍රයි. කොච්චර විචිත්‍රද කියලා කියනවා නම් පවම දාකවත්. ඒක අහම්බයක් මිස සලසුමකින් ලබන්න බෑ. කොච්චර උත්සාහ කළත් මේක අවබෝධ වෙච්ච දවසේ ඒ කුක්කලේ අලුත් වෙනවා ඒ කුද්දර ලොකු සතුටක් ඇති වෙනවා මේක නේ සර්වචනාන්තනේ කියලා කියන්නේ. කියන කුබ්බේ අනනුසුතේසු ධම්මේසු. චක්කුමුදපාදි ඥානමුදපාදි විද්‍යාවුදපාදි පඤ්ඤාවුදපාදි ආලෝකෝදපාදි කිය ඒ එන්නේ මෙතුආකල්ම අපි ඒක මේ විෂය මාර්ගයේ ශිල්ප මාර්ගයේ වරදවලමයි වටහගෙන ඉන්නේ. දැන් මේ වැරදි වැටීම අයින් වෙනකොට ඒ සියලුම වේදනාවෙන් දෙන්න තියෙන දුක් පීඩා සියල්ලම දුරු කරලා අපිට විශාල පෙර නොඇසු නොවිරෝ ධර්මයකට ඇත්තරියා වගේ ලොකු සමාවිතිම සාන්දෘෂ්ටිකව ලබා ගන්න ධර්මයක් මගේ ලොකු සාන්තියක් ඇති කරගන්න. ඒක නිසා අර ඥානසික රචනාවක් පටන් ගන්නවා නම් සියලු දෙනාම කැමැත්ත ගන්නේ සැප ලබා ගැනීමටයි දුක දුරු කිරීමටයි කියන එක ගැඹුරු අර්ථයකුත් නැතුව නෙවෙයි. ඒ මොකද මේ වේදනාව පිළිබඳ පූර්ණ අවබෝධය ලැබෙන සුඛය ආර්ය විවහාරයේ දක්වන සුඛය. අනිකත්තන් මේක දැක්කොත් මොන විදියක් ඇයිද කියලා හිතන්න අමාරුයි දකින්නත් බෑ ඒක නිසා කතා කරලා ඉති වැඩකුත් නෑ. ඒ නිසා වේදනානුපස්සනාවේ නිරෝධය පිළිබඳව කතා කරනකොට මේ අර ස්පර්ශය තරම් අමාරු නෑ ඒක ගන්නලා දෙන්න. මොකද විචිත්‍ර ධර්මයක් නිසා. ඒක සම්බන්ධයෙන් අපි ගියේ පාරක් සමුදේ පැත්ත ගන්නකොට නිරෝධේ පැත්ත ගන්නකොට පසු කරගත්ත වටිනා සූත්‍රය තමයි මේ මාළුන්ති පුත්‍ර සූත්‍රය මේ මාළුන්ති පුත්‍ර කියන ස්වාමීන් වහන්සේ තාම වයසට ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණිලා ඉල්ලීමක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ විචාර වශයෙන් ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ කෙටියෙන් මට කියලා දෙන්න එතකොට මට ඒක හොඳින් අහගෙන දරාගෙන විවේකීව එක්තැන් වෙලා මේ නිවන සම්මුති හිතකේ යුක්තව භාවනා කළ ඔබ වහන්සේ යමක් වෙනස මේ ධර්මයේ දේශනා කරන අන්නේ අවසාන ඵලයේ සාක්ෂාත් කරගන්න මට පුළුවන් වෙයි කියලා සර්වඥාන්ත ළඟට ඇවිල්ලා බොහොම දෙංගතු බය ඕනෑකමින් ඉල්ලීමක් කරා. ඒක රණවත්තනන්ද කියනවා මහලුකුට උඹ වගේ මේ වයසක මහල්ලෙක් ඇවිල්ලා මෙහෙම කියනවනම් තරුණයෙක් කියන ඇවිල්ලා අහුවොත් මම මොකද කියන්නේ? ඒ මොකද මේ ඉස්සෙල්ලා මහලුකුට ස්වාමීන් වහන්සේ සරුවචනාංශෙත් එක අනවශ්‍ය වාද හතරක් පහක්ම කරමින් නාට්‍ය වෙච්ච කෙනෙක්. සරුවචන ආශ්‍රයේන නාට්‍ය වෙච්ච පුද්ගලෙක්. දැන් කාරණා තේරුම් අරගෙන සරුවචනාංශෙත් පිටයිද කියන අනේ මට මේ කෙටියෙන් කියලා දෙන්න. ඒකකට අරුව මේ මානුක පුදුසාන්ති කියන ස්වාමීන් වහන්සේ මම වයසක වුණා ඔබ වහන්සේ මට කරන අනුග්‍රහය මම කුංචි කළ කලකන්නේ මම ඒකාන්තයෙන්ම හිතට එකඟවමයි මේ කරන්න කියලා මට කිතිය කළා. කියලා නැවත ඉල්ලීම කරන්නේ සර්වඥාන්තේ මේක ඇත්තටම මේ වයසක මිනිසයා නැත්නම් වයසක වූ මාළුපුත්තු ස්වාමීන් වහන්සේ මේ කාරණාව තේරුම් අරගෙන අවබෝධ කළා නම් මේක තරුණයින්ට ලොකු ආදර්ශයකුත් වෙන්න පුළුවන් කියන අදහසින් තාමත්ම මේ විචිත්‍ර ක්‍රමයකට විපස්සනාට බොහෝම බර ක්‍රමයකට උන්වහන්සේත් එක්ක සාකච්ඡාව කෙළේ. ඒ සාකච්ඡාවේදී අපි අර කලින් අපි දෙකක් තිබී මේ අද කියන තැනට ආධාරයක් වශයෙන් කියනවනේ අදිස්සං අදිස්සකෝබ්බ නපස්සති නපස්සී යන්ති කියලා දැකීම ඇහැ සම්බන්ධ කරගෙන ගන්න අත්දැකීම් හතර විස්තර කරලා අහනවා ඔබ කවදාකවත් පෙර දැකලත් නැහැ දකින්න උනේත් නැහැ දැන් දකින්නෙත් නැහැ මාත්‍ර දකින්න වෙයි කියලා හිතන්නෙත් නැති යම්ම රූපයක් නිසා මාළුක පුත්තු උඹට කෙලස් පහළ වෙන්න පුළුවන් ඉතින් මාළිකපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේම දක්ින්ද වෙලක් නැත්නම්, පරම දැකලක් නැත්නම්, දකින්නෙත් නැත්නම්, මත්තර ලකින්ද වෙන්නෙත් නැත්නම් එහෙම දෙකින් කවදාකවත් මනුස්ස సంతානයේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ආන්නේ විදිහට රූප, වේදනා, ශබ්ද, රූප මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සියල්ලම විශේෂ පරිවර්තනාන්තේ විස්තර කළ මතක් කරනවා. මේක මෙහෙමනම් වැඩේ තියෙන වර්තමානෙමයි. දැන් මේ තියෙන දැන් මේ තියෙන වර්තමානයේ සියලුම තෘෂ්ණාව තියෙනවා සියලුම ජීවන තියෙනවා ඒ සඳහා කටයුතු කරන්න නම් දැක්මක් ආවොත් ඒ දැකුම දැකුණ මට්ටමේ නතර කරන්න ඇහිීමක් ආවොත් සුඛයක් ඒක ඒ මට්ටමේ නතර කරන්න ගන්ධ සුවඳ රස බැලීමක් ඉස්පස්සේ පහසයක් වුණොත් ඒක එතනින් නතර කරන්න කල්පනා ආකාශයක එතනින් නතර කරන්න මොකද ඒක තමයි මේ වගේ ස්වභාවය අපි තමයි නෙවුවා අද්දාර්ථ පද්ද පද්ද එහාට මෙහාට කර කර දුක් වෙන්නේ ඒ නිසා ඒක ස්වභාවයේ බව දන්නවනම් කවදාකවත් ඒ දකින්න රූප නිසා ඔබ ඒ රූපයත් එක්ක හඳුනා ගැනීමක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ලැබ ගැනීමක් කෙරෙන්නේ නැහැ. ඒක හඳුනාගන්නෙත් නැත්නම් ඒක ලැබගන්නෙත් නැහැ. ඉතින් ඔබ රූපේ නිසා වෙන්නෙත් නැහැ. රූපේ නිසා ඔබ වෙන්නෙත් නැහැ. ඒක අතරමැදක් නැහැ. ඒ නිසාම එක දුක්ඛ කියලා වීමක් වෙනවා කියන සාමත්ම ආර්ය ව්‍යවහාරයට සම්බන්ධ බොහෝම සාරු කෙටි දේශනාවක් කරා. ඒ දේශනාවට අර වගේ ලොකු දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තමයි මානුක පුත්තු ස්වාමීන් වහන්සේ ගෙන්නගන්නේ. මෙන්න මේ විදිහට සරුවත්න දේශනා සමාර වෙනකොට මානුක පුත්තු ස්වාමීන් වහන්සේ උදාන ගාතාවක් පටන් ගන්නවා. එතනදී උන්වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම සමුදේ පැත්තට ගැන කල්පනා කරුවොත් අපි මේ චක්කු සම්පස්සජ වේදනා ගැන කතා කරන නිසා ඒ නිරෝධ පැත්තට බර ධාතාය සඳහන් කරන්නේ නසෝ රාජ්‍යති රූපේසු රූපන් දිස්සා පතිස්සසෝ මේ ධර්මචනාතෙත් එක මම කරපු සාකච්ඡාව වගේ සංකීර්ණ කෙනෙක් මේ බණ අහලා දැකීම හුදු දැකීම පමණමයි ඉන් එහාට යන තේරම අපි අහක යන ණය කොටක් වෙලා ගන්නවා වගේ වැඩක් ඒ නිසා රූපයක් දැකලා ඒ රූපයන් පිළිබඳව ආසාදම්දනේ නැතුව සත්‍ය පිළිතුර නසෝ රාජ්‍යති රූපේසු රූපයන් කෙරෙහි ඒ රංජනය කිරීමක් නැහැ. රැඳී ගැනීමක්, රස බැලීමක් නැහැ. රූපන් දිස්වා පටිච්චතෝ. ඒ වෙනුවට මම දකින්නවා වශයෙන් හෝ රූපයක් රූපයක් වශයෙන් හෝ එළඹ සිටි සීම පීඨෝ. ඒ නිසා විරත් චිත්තෝ වේදේති සංතනාජ්ජෝ සායිතිති. ඒ පුද්ගලයායේ දකින්න රූපයේ විදී හෝ දැකීමට හේතු වෙනා වූ ඇහි ඔපේ විදී හෝ එතන පහළ වුණා වූ දකින්න හිත විදී හෝ කවදාකවත් රාගයෙන් වත් වෙන්නේ විරත් චිත්ත. ඒ ඔක්කොම ඒ ඒ වෙලාවට පහළ වෙච්ච ධර්ම බව දැනගෙන ඒ විශේෂයි වෙන් වෙච්ච හිතකින් විඳිනවා. සංතනාද්දෝ කායිතිත්‍ති ඒක අර විදිහට මේ දැකපු මම දැකපු දේ කියලා දැකපු දේ මාර්ගයෙන් තමයි හඳුනා ගන්න හම් වෙන බලන්නෙත් නැහැ. නැත්තම් ඒ දේ දැක්කේ මමයි කියලා එහිලඟ ගන්න හදන්නේ නැහැ. ඒ නිසා දැකපු දේ විශ්ේ දැඩි ඇලි බැඳීම ගැනීමක් ඇති නැහැ. කයිපාදානයක් නැහැ. ආන්නේ විදිහට රූපයන් විදී අද්දෝසාය දැස ගැනීමක් නැහැ ළඟ ගැනීමක් නැහැ. යථාර්ථ පස්සතෝ රූපං වේද තේවතෝ ඡාප වේදනා. උන්වයතාවයේ පුද්ගලයා අනේකුත් සාමාන්‍ය පු탁ජනෙක් විදිහට රූප දකින්නත් පුළුවන් වේදනා විඳින්නත් පුළුවන් නමුත් කීයති නොපචීයති උතුර කවදාකවත් මේක පස්සේ වැඩිමක් වෙන්නේ නැහැ සිද්ධ වෙන තාක් වෙන්නේ විවාදණයක් ඒක නිසා මේ වගේ ආගෝධයක් ඇතුව දැනුමක් ඇතුව කටයුතු කරන කෙනා රූප දකින්නව වේදනා විඳිනවා නමුත් කවදාකවත් ඒ පුද්ගලයාට කෙලස් වර්ධනයක් නැත්නම් ප්‍රපංච වර්ධනයක් අමතර වචන වැඩි වචන වැඩිවීමක් සිදු වෙන්නේ එන්නේ එන්නේ එන්නේ මේක වාදයෙන්ම සිද්ධ වෙනවා මොකද මේ වගේ සම්භවයක ඇති වෙන හැටි බොහෝ මොහොතක ගන්න නමුත් ඒ බුද්ධිල සාමාන්‍ය ඇත්තත් එක්ක මේ කටයුතු කරනවා රූප දක්නවා වේදනා විඳිනවා නමුත් කවදාකවත් ඒක නිසා මේ වගේ කෙලස් වර්ධනයක් ඒක පිළිවෙල සිද්ධ වෙන්නේ ඒවන් <coughs> ඒවන් ඒ විදිහට මේ බුද්ධිලය සතිමත්ය ඒවන් සෝතාපි පස්සතෝ පටිසතෝ ඒ පුද්ගලයා ඒ සතිමත් වීම නිසාම රූප දැක්කට රූප නිසා වේදන ඇති වුණත් ඒකෙන් ඝන බහල භාවයකට ප්‍රපංච කිරීමකට අමතර වචන රාශි වීමට හිතින රාශි වීම ආදී වශයෙන් වෙනසකටපත් වෙන්නේ නැහැ ඒවන් පටිච්ච අප අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බානන්ති උච්චති ඒ පුද්ගලයා මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික මේ දුක්ඛ වේදනා ක්‍රමයෙන් පහින ප්‍රහාණය කරනකොට නිවනට ළඟයි නැත්නම් නිවනට ළඟ වෙනවා කියන කතාව දෙනවා. ඒ නිසා යෝගාවචරයේ ප්‍රතිපත්තහන භාවනා කරන යෝගාවචරයේ රූපයක් දැකීම සහ ඒ බණ අහන්න නැති ඒ බණ පිළිබඳව පුහුණුවකට පෙළඹෙන්නේ නැති කෙනෙක් රූප බලනකොට පිටින් බලලා වෙනසක් ගන්න බෑ. දුක බැලීම සිද්ධ වෙනවා දෙන්න අතින්ම සිද්ධ වෙනවා. දෙන්නටම ස්පර්ශය අනුව වේදනක් පහළ වෙනවා. නමුත් කවදාකවත් ඒ එළඹ සිටි සීයෙන් යුක්ත රූප වන්නේ කෙනාට අර කියන විදිහේ එකතුවක් කෙලස් වල වැඩිවීමක් ස්කන්ධ මේ මේ ගන්න බාහිර වීමක් සිදු වෙන්නේ ඒ වෙනුවට වෙන්නේ දේවාලය. මේක සාමාන්‍යයෙන් විපස්සනා භාවනාවේදී හොඳ අත්දකින්න පුළුවන් සංසිද්ධිය. ඒ සක්මන් කර කර ඉන්නකොට පරියන්කයකට පස්සේ හෝ වේවා පරියන්ක නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ හෝ වේවා භාවනා මානසිකාරක ඉන්නකොට සක්මනේ ගත කරනකොට අර ඇති කරගත්තා වූ කලින් ඇති කරගත්තා වූ ජලයක් ගැම්මක් සහිත සමාධිය නිසා ඒ සක්මන කෙලවරට ගියාම හෝ මැදදී හෝ තමන්න පේනවා එහා සක්මනේ සක්මන් කරන කෙනා ඒ නැත්නම් ඒ සක්මනාවටින් ගමන් කරන කෙනෙක් එහෙම නැත්නම් සතෙක් මොකක් හරි වේ. ඒ පේනකොටම අර පයි දකුණ වශයෙන් වම වශයෙන් නැත්නම් එසෙවිත බිම් වශයෙන් මෙනෙහි කරමින් තිබුණ හිත අනිවාර්යයෙන්ම ඒකේ රස බලනවට වඩා අර රූපේ දිහාවට ඇදිලා යනගත්තා. සාමාන්‍ය කයේ ඇති වෙන වේදනාවට වඩා කාය සංපස්සජ වේදනාවට වඩා ඒ චක්කු සංපස්සේ වේදනා බොහෝම සූක්ෂමයි සිත් පැහැරගන්න. ඒ නිසා බොහෝ විට ඒ පුද්ගලයාගේ ඒ දකින්න කෙනා දිහාවට හිත ඇදිලා වෙන විදිහට කියනවා අපි සිංහලෙන් කියනවා සුද පේන සුද අක්ලා කියන. ඒ දකින්නකොටම ඕ ඒ ආසන්නයේම මේ පුද්ගලයාට ඒ යෝගාවචරයට මතක් වුණොත් මම රූපයක් දැක්කම මම දැන් සතිමත් වෙනවා. මම දැකීම පිළිබඳව මෙනෙහි කරන්නේ නැත්නම් රූපය පිළිබඳව මෙනෙහි කරන්න ඕනේ කියලා මෙනෙහි කිරීමේ දක්ෂතාවයේ ක්‍රියාවලියේ ඉක්මන් වුණොත් ඒ රූපේ දැකීමෙන් වෙන හානි තාමත්ම අඩුයි ඒ වෙනත වහාම තමයි නැවතත් අර සක්මනේ පිළිබඳ හිතියලා ගන්න පුළුවන් යම් විදියකට රූපේ දැකලා මෙනෙහි කරගන්න බැරි වුණොත් අවාසනාවකට වගේ ඒ රූපය කාමයේ දනවන එකක් නේ ඒ පුද්ගලයාට මින් ඉදිරියට ඒ කාය පිළිබඳව හිත යොදවීම සාමත්ව දුෂ්කර වෙන්නේ ඉති කියනවා අඩු ගානේ තනන් පිළිබඳව තියෙන අනුකම්පාව නිසා ඕක කල්පනා කරන්න පුළුවන් මෙච්චර ආරණ්‍ය ගත වෙලා පැත්ත කතාවක් මේ කාම අරමුණු තානත් අනවශ්‍ය වෙලාවල් වල හැදෙනවා නේද ආදිවාදී ඇහිර පේන්නේ කා ආගමික ධාර්මික හිතවිලි වගේ තමයි පේන්නේ නමුත් සම්පූර්ණ සක්මණේ හිත කැඩිලා මම මෙච්චර උත්සාහ කරද්දිත් මට බැරි වුණානේ මට මේ මේ මේ මේ ආපු ආරම්භණය නිසා මගේ හිත කැඩුණානේ මේ ආරම්භණය කොච්චර නරකද නරක වෙලාද නේද ආවේ නරක තැනට නේද ආවේ කියලා උගාකර සදාකාර පැත්ත නම් හිතේ වැඩෙන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි අපි හොයන සත්‍යය. සත්‍යය නම් අරමුණෙන් හිත කැඩීලා බොහෝ වෙලා යනකන් ඒ අරමුණ මෙනෙහි කරගන්න තරම් සතියක් තිබුණා. එහෙම නැත්නම් නසෝ රාජ්‍යති රූපේති රූපං දිස්වා පටිච්චතෝ කියන විදිහේ මාළිකපුත්තු ස්වාමීන් වහන්සේ මේ නිරෝධය පැත්තට දේශනා කළා වගේ මේ රූපයන් පිළිබඳව කලින්ම වෙන් කරගත්ත ඇලී බැඳී නොගත් හිතකින් යුක්තව ගත කරන කෙනා රූපයක් දකිනකොටම සතිමත් වුණොත් වහාම නැවත Tamanට අඩු ගානේ සක්ම තීක වෙලා ගන්න දී. ආන්නේ විදිහේ දක්ෂ යෝගාවචරයක් නම් යථාර්ථ පස්සතෝ රූපං චේවතෝ ചാපි වේදනා. මේ බුද්ධලයා රූපයක් දකින්න වෙන්න පුළුවන්. ඒ රූපය පිළිබඳව විඳිනේකුත් ලබනවා වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒ පුද්ගලයාට ඒ සක්මන කැඩෙන ධර්මත ඒ රූපය කෙලස් කරන්නේ ඒ පුද්ගල සමහර විටක වෙනකට වඩා සතුටක් ඇති වෙන්න පුළුවන් අද මට රූපේ නැත්තම් දැකීම වෙනදට වඩා කලින් මෙහි කර ගන්න පුළුවන් වුණා. ඒ නිසා රූපයෙන් මගේ හිත කම්පන චංචල නොකර මට නැවතත් සක්මනට ගන්න පුළුවන් වුණා. මේ රූපෙ වෙච්චර කාම දනවන දෙයක් වුණා, ද්වේෂ දනවන දෙයක් වුණා. මගේ හිත මට බේර ගන්න පුළුවන් වුණා කියන ලොකු සතුටක් ඇති වෙන්නේ කියලා. අදිස්ථාන ශක්තිය වැඩෙන්නත් ඉඩ තියෙනවා. ඒ යෝගාවචරයේ ප්‍රගතිය ලක්ෂණ. නිසා ඒ පුද්ගලයාට ඇත්තටම රූප දකින්නවා ඒ පුද්ගලයාට ඇත්තටම වේදනාව විඳිනවා නමුත් ඒ වේදනාව හෝ ඒ වැටීම කවදාකවත් කෙලෙස් අභිවර්ධනයක් වෙස් පිටන්නේ. ඒක මොකද? ඔය කලින්ම හිත හදාගෙන තියෙන්නේ නසෝ රජ්‍යතු රූපේසු. රූපයන් කෙරේ මෙරංජනය කිරීම නෙවෙයි මගේ යුතුයකම. එහෙමනම් අපට එකම එක උපාය මාර්ගය කියන්නේ මේ රූපේ දකින්නකොටම අපි කියනවා උණුහුණු වෙලා විදිහට රත් වෙච්ච වෙලා යකඩ කලා ගන්න ඕනේ වගේ ඒ රූපාරම්මණය මතු වෙනකොටම මෙනෙහි කරොත් ආනිසංස වැඩි. ඒකට අප්‍රමාද කියන වචනේ ගැඹුරුම අර්ථය ආන අප්‍රමාදීව මෙනෙහි කරන්න පුළුවන් නම් තමයි ලකුණක් වශයෙන් දැක් ගන්න පුළුවන් සක්මන පිළිබඳ කැඩීමක් නැතුව නැත්නම් පොඩි හැලහැප්පීමක් පමණකින් යුක්ත නැවතත් සක්මන්ට එන්න පුළුවන් වුණොත් අර නතර වෙච්ච තැන ඉඳලා ආයේ පයේ හැපීම හෝ පයේ හැලු ගතිය හෝ ඇතුලේ තියෙන රූප ලක්ෂණ දැක ගන්නවා හැර අර රූපයක් දැකීම නිසා තමන්ට කම්පනයක් සම්දලයක් වුණා කියලා අඩු ගන්න මතකයක් මතකෙන්වත් බාධාවක් නැති වෙන්නේ. සතිපට්ඨානේ නාහතු ඒ වගේ සක්මනක නොයේදී සාමාන්‍ය ඉන්න කෙනාට ඒ වාගේම රූප පේනවා ඒ වාගේම වේදනා පේනවා නමුත් ඒ පුද්ගලයා සක්මන් භාවනාව ආදී කලින් යොදාගත්ත භාවනා මානසිකාරයේකින් යුක්තව නොසිටි නිසා Taman මේ රූපේ නිසා භාවනා චිත්ත විද නැගේ චිත්ත විද කැඩුනද කියනවත් දැනගන්න ප්‍රමාණයක් නැහැ ඒ බුද්ධියට මතක නැහැ ඉතින් මම කරමින් හිටියේ. දැන් දකින්නෙක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ රාග පුද්ගලෙක්, ද්වේෂ පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒක සාපේක්ෂව බලන්න මූල කර්මස්ථානයක් ඔහුට තිබුණේ නැත්නම් ඒ බුද්ධිලත් රෝග දකින්නවා, ඒ බුද්ධිලත් වේදනා විඳිනවා. බොහෝ කිරීමක්, බහුල කිරීමක්, ඝන බහල කිරීමක් සිදු වෙනවා කියලා. එදා සතිපට්ඨානය කරන කෙනාට තමන් ඉස්තර සතිපට්ඨානේ ආරම්භ ඉස්තර භාවනා කරන්න ඉස්තර භාවනා මධ්‍යස්ථානයේ ඉස්තර මේ වාගේ කටයුතු වුණා දැන් හරි වැඩක් අපිට හිත තියෙන නිසා ඒ වැඩේ හිත කැඩිලා රූපයකට යනකොටම සතිය කල්ැතුම මෙනේ කරොත් නම් අන්න තමන්ගේ ප්‍රගතියක් එක්ක ලොකු සතුටක් ඇති වෙනවා. ටිකක් තමා වුණොත් නම් ඒ බුද්ධ මෙනේ කරන්නේ ඉඳ තියෙනවා දැන් මට මොනම දෙයක්වත් කරන්න බෑනේ හැම වෙලාවෙම සක්මන කැඩෙනවා මොනවා හරි දෙයකින් කරනවා කිය මේ නැති වෙනාගේ නම කර්මස්ථානාකාරවල තේරුම් ගන්න ඕනේ මේ බුද්ධලා දැනුයි දන්නේ එක වැඩකට හිත යොදවපු කෙනයි දන්නේ ඒ හිතෙන් හිත කැඩීමට කොච්චර දේවල් භාණ්ඩේ තියෙනවා. ඉස්සරේම අභ්‍යාසයක් නැති කාලේ එහෙම චෝදනා නැහැ. දැන් අභ්‍යාසයක් තියෙන නිසා චෝදනා තියෙනවා. නමුත් තාම ජයපත්තට ඇවිල්ලා නැහැ. නමුත් මේ චෝදනා කරමින් ජයපත්තට උත්සාහ කරමින් ඉන්න කෙනෙක් මිස කවදාකවත් මේ සතිය දෙවියන්ාතිගේ මන අපිට හිත වෙන්නේ නැහැ. ඡන්දයෙන් විතරක් ගන්නත් බෑ උත්සාහකට ඒක. ඒක නිසා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඒක කරගෙන යන වැඩේට විවිධ බාධා එල්ල වෙනමයි එල්ල වෙලා මේක කැදෙනවයි කියන චෝදනා වැඩි වෙන ස්වරූපයක් එන එක ස්වභාවිකයි. මේව සතිය වැඩෙනකොට පේන ලකුණු. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් භාගයට යන්ත්‍රමට අහගත්ත කෙනෙක් නැත්නම් ඒ වගේ විවේචන කෙනෙක් කියන්නේ ඔබ තමයි භාවනා කරන්න ගියාම ඔය වෙනකට වැඩිය ඕන නැති දේවල් හොයන්න පටන් අර ගන්න ඕක තමයි ඔළුව නරක් වෙලා තියෙනවා කියන කියන්නේ මහා අමුතු කටළු කතා කරනවා. ඒ භාවනා කරන කෙනා අනිවාර්යයෙන්ම සතිය ගන්න පහළ වෙනකොට තහවුරු වෙනකොට මේ වගේ මට්ටම් පන්නලා නමුත් ඒ අභ්‍යාසයේ අතනෑර දිගට කරගෙන යන්න පුළුවන් කතිය ලැබෙනවා නම් එnde ende ende ende සමන්ද පුළුවන් වෙනවා ඒ தත්ත්ව ගුරුවරයෙක්ගේ උපදෙස් නොලබම වහාම මෙනෙහි කිරීම මාර්ගය. පච්චාතාප අඩු, කෙලෙස් යන බහල වීම අඩු, ඒ ඒ වෙලාවේ රූප දැක්කට වේදනාව වින්දට එයින් තමයි බරක් නොවන කාඩගත කරගන්න පුළුවන් ශක්තියක් ඇති. ඒ නිසා මේ වේදනාන පස්සන කොටස සමහරු භාවනා ක්‍රමයක්ම බාටපත් කරගෙන තියෙනවා. කායන පස්සන, වේදනාන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන වෙනුවට වේදනාවම ප්‍රධාන වශයෙන් මුල් කරගෙන යන භාවනා ක්‍රම තියෙන මොකද ඒ තරම්ම විශාල කරල් විශේෂ මේ මේ පුළුල් විශේෂපතයක් මේකට ගැටෙනවා. මේ වේදනාව පිළිබඳව මේ කීයති නොපචීයති කියන ගෙවෙන්න පටන් අර ගන්නවා ඒක ඝනදාර වීම අඩු වෙනවා කියන කාරණාවට දෙන්න පුළුවන් හොඳම සාමාන්‍ය දෛනික ජීවිතයේ උපදේශය තමයි ඒ වේදනාව අනුන්ගේ දෙයක් විදිහට බලන්න ඉගෙන ගන්න. මේකට කියනවා පරතෝ සංකල්පය කියලා. මේක නම් සක්මනේ දකින්න රූපය රූපේ නිසා ඇතිවෙච්ච වේදනාවේ ප්‍රධාන වශයෙන්ම කාය සංපස්සජ වේදනාවක් ආවොත් දුක් වේදනා කියලා අපි මේකට කියන්නේ ආනේ දුක් වේදනාව වැඩියෙන් පාක්ෂින දුක් වේදනාව නිසා මේක ඉස්සලා කතා කරන්නේ සුඛ වේදනාවක් මේක මෙහෙමම අදාළයි ආනේ දුක් වේදනාවක් ආපුවාම අනිවාර්ය වෙනවමයි ඒක සඳහා යෝගාවචා දිනු කළ යුතු සාමාන්‍ය ගුරු උපදේශය තමයි අනුංගෙ දෙයක් විතර බලන්න අනිශ්චිතෝත විහෙරති ඒක නිශ්චය කරගෙන ඉන්න එපා. මේ වේදනානුපස්සන අවධානයේ අර දුකදී සඳහන් වෙන්නේ වේදනාසු වේදනානුපස්සී විහෙරති අනිශ්චිතෝච අනිශ්චිතෝච අනිශ්චිතෝච විහෙරති නච්චකින්ති ලෝකේ උපාදී. මේ විදිහට මේ වේදනාව පිළිබඳව පරතෝ සංකල්පයෙන් බලන්න අන්නර සිය පිළිසිට ඇත්තටම නසෝ රාජිත රූපේසු රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ඒ විරත් හිතකින් ගත කරන්නට කල්ැතුව බණ අහලා කල්ැතුව ඉන්දිය සංවරයක් ඇති කරගන්න ඕනේ. ඉන්දිය සංවරයක් ඇති කරගෙන අනුංග දෙයක් විතර බලන්න. මෙන්න මේ අනුංග දෙයක් විතර බැලීමේදී හුඟ දෙනේ පුරුවන් නම් මේ දුක් වේදනාව පිළිබඳ අනුංග දෙයක් විතර බලන්න බොහෝම කැමතියි. නමුත් සුඛ වේදනාවක් ආවම ඒක අල්ලපදා ගන්න ගතිය හරිට වැඩි කිව්ව. ඒ නිසා හුඟවදනේ මේ කුංචි වේදනාවක් ආවම වේදනාව නාශක කරනවා. ඒ මොකද හේතුව ඒක අර දුක් වේදනාව සුඛ වේදනාවකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ ඔහුම ඔහුගේ හිත රවට්ට ගන්නවා. දැන් වේදනාව නැහැ, රෝගයක් නැතුව ඇති. නමුත් කවමදාකවත් ඒ රෝග ලක්ෂණ වලට ප්‍රතිකර්ම කරාට මූලික හේතුව බව වෙන තාක්කල් රෝගේ සනීප වීමක් නැහැ. මේක හරියට ගෙදර කරදර වැඩි කියලා හන්දාවට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලෙක් වගේ. ඒක විඳ ගන්න මට බෑ ඒ නිසා මගේ හිතට කනගාටු නිසා මම ටිකක් අරගන්න. එතකොට මොකද වෙන්නේ? අර කනගාටුදායක හිත, පශ්චාත්තාප හිත නැතුව සිංහයේකේ සිංහ තේජාවෙන් හැදෙන්න පුළුවන්. ඉතින් එච්චරමයි මේ වේදනාවන වේදනාවන වේදනා නාශකවල තනිකරම තේස බටේ වෛද්‍ය අවුරුදු 300ක් මනුස්ස ජාතිය රැවැත්තුවා. අදත් අපි සම්පූර්ණයෙන් එහෙම කරලා ගැලවෙන්න පුළුවන් තාක්ෂයක් නැහැ. අවශ්‍යයි. නමුත් මේකෙන් තමයි මේ රවට්ටන්න ගිහිල්ලා දැන් බටහිර වෛද්‍ය විද්‍යාවම නිර්වින්දනයකට පත් කරගන්නවා. මේ වේදනාව පිළිබඳව ලෝකයාර කරපු රැවටිල්ල නිසා කොච්චරනම් මනුස්ස ජාතිය සැලැසුණු ජාතියක් බවට පත් වුණාද? අනිශ්චිතව ඉඳ පරතෝදාංගයෙන් බැලිය වෙනුවට වේදනාව වෙනකොටම වේදනනාශකතාව. ඉතින් එහෙමනම් දුක් කරදර එනකොටම මධ්‍යසාරේ පාවිච්චි කරන එක බොහොම සදාචාරයි. ඔය දෙකේම තියෙන එකම ඖෂධය. ඔයගේ තියෙන එකම එනිදිකාරක නැත්නම් මත්කාරක ද්‍රව්‍ය. ඉතින් ඒකදී අර ජීවකතුමා කියලා කියනවා සඳහන් කරලා තියෙනවා හැම ඖෂධයක්ම විකක්. හැම විකක්ම ඖෂධයක් ප්‍රශ්නේ තියෙන මාත්‍රාවද. නමුත් මේ වේදනානාදික තාම සබ්බය. සබ්බේ යන්නේ විසක් මට්ටමේ විදියක් තාකයි. නමුත් අර වේදනා කරදර දුක් වෙනකොට මධ්‍යසාර පාවිච්චි කරලා දීකෝය. ගමේ පාවිච්චි කරන එක ගත්තොත් තමයි ප්‍රශ්නේ. හොඳ සාපෝල දිනව ගත්තට ඒක ප්‍රශ්නයක් නෑ. අන්න වගේ මේ සදාචාරය කියන එක මහා හිල් වෙච්ච දෙයක්. සදාචාරය කියන එක මහා මේ බොන් වෙච්ච දෙයක්. මේක අදරගත්ත වනිසර ඕන විදියට කරකවල කතා කරගත්තා. ඒ මොනවාක් නැති මිනිහට හැම දෙයකින්ම දඬුවම් කරන්න හේතුවක් පාඩපත් කරගන්නවා සදාචාරය. නමුත් අනිවාර්යයෙන්ම යෝගාවචරය හැමදෙක තියාගන්න ඕනේ සීලය පිළිබඳව විශ්වාසයක් තියෙනවා සදාචාර ප්‍රශ්නයක් යෝගාවදට එන්නේ නැහැ. ඒ වගේම මේ දුක් වේදනා දුක් වේදනා අපි මාරු කරගත්ත පමණින් අපි මේ හොයන අපි මේ බලාපොරොත්තු වෙන නිරෝධය ලැබෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම ප්‍රමාදයට හේතු වෙනවා. නිසා භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම <clears throat> විපස්සනා භාවනාදී මේ එන කායික වේදනා පිළිබඳව එන්න එන්න එන්න එන්න ඊටාම කුංචි කායක ගැනීමක් හෝ සාමාන්‍ය දුක් පැත්තට වැටි කායික වේදනාවක් හෝ <clears throat> නොයිවතිය ඇති මට්ටමේ කායික වේදනාවක් හෝ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මූල කර්මස්ථානයේට නිමග්න වීම තුළින් <clears throat> මූල කර්මස්ථානට වැඩි වැඩි සාදර වීම තුළින් අරක අරතෝ සංකල්පේ අනුංග දෙයක් ඒ ගැනීමෙන් අනිශ්චිතව ජීවත් වීමේ මාර්ගයේ වේදනා විතේ සලකන භාවයක් ඇති කරගන්නවා. වේදනාව විතේ නොසැලෙන තත්ත්වයකටපත් කරගන්නවා. මෙන්න මේ අභියෝගයේ තියෙන නිසාම දෝ නරක නමකෙ වෙන්න ඇති මේ විපස්සනාව කියන්නේ දුක්ඛ ප්‍රතිපදාව. දුක්ඛ ප්‍රතිපදාව. විපස්සනා පිළිබඳව මේකම ඇති සංඥාවර දැමීම තමයි. නැත්නම් සක්කෝ කියලා ගුණයට දාන්න ඕන නැත්නම් විපස්සනා ගුරුවරු සඳහන් කරනවා ඒ නිසා වේදනාව ප්‍රකටන ඉඳ ඥානයක් පහළ වෙන්න කික්කේ. මේ මාධිකාරෝ ස්වාමීන් වහන්සේ පොතේම සඳහන් කරනවා සෑම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ දුකකට වාංගු වෙලා. සපක් තියෙන තැන් වල ඥාන පහළ වීමක් නැහැ. සැප කියන තැන් වල සමාධිය හොඳයි, ධිට්ඨිගම සුඛ වේදනේ හොඳයි, මේ ජීවිතේම සුඛ වේදනේ හොඳයි. අර දුක් ප්‍රතිපදාව ඉන්නේ කරාට ඉස්පාසුවක් කියේ. මොකවදාකවත් පචියති කියන වැඩේ, අලාදමීම කීයති කියන වැඩේ, කපාදාන වැඩේ සිද්ධ වෙන්නේ. කපාදාන වැඩේ සිද්ධ වෙනනම් අනිවාර්යයෙන්ම දුකකට යාවක් වෙනවා. මානසිකකෝ කායික දුක් වේදනා. අන්නේ දුක් වේදනාව මම මෙන්න මෙච්චරනකම් දුක් වේදනාව දැන් ගියේ ඉඳලා තියෙනවා, ඉවසලා තියෙනවා. අනුන්ගේ වගේ කලකලා කියනවා දැන් හරියට වැඩි එකක් ඇවිල්ලා කියනවා මෙන්න මේ වෙලාවේදී මම මූල කර්මස්ථානයේම සාදර වීමේ නිමක්න වීමේ අර වේදනාව විශේෂ අනුන්ගේ දෙයක් විදිහට බලන අනිශ්චිතව ජීවත් වීමේ භාවනාව දැන් කරන්නේ හිත තව තවත් දැඩි කර ගැනීම ඉවසීම ශාන්තිය ඇති කර ගන්න පුළුවන් නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ විදිහට කරන්න කරන්න කරන්න ඉවසීමේ ශක්තියේ සීමාන්තික වර්ධනයක් ඇති මේක වෙන කෙනෙක් එහෙම දුන්නම රාජ දඬුවමක් වෙන්න ඉඩ තිබුණා. ආත්ම මේ තමයි ආත්ම ගෞරවයේ කැඩෙන හැලමට්ටමකටපත් වෙන්න ඉඩ තිබුණා. නමුත් මේක එහෙම එකක් නෙවෙයි. අපි භාවනාවෙන්ම ගන්න එකක්. නැත්නම් භාවනාවෙම කර්මානුරූපම එන එකක්. ආන්නේ එනේන වේදනාව විශේෂ ඒ ඒ Taman විතලා කියන මට්ටම ඉක්මවල ටිකක් යනකම් අර ඉවසාගෙන තව ටිකක් වෙලා. එක පරියන්කේ පවත්තන. එහෙම නැත්නම් මූල කර්මස්ථානේ පවත්තන. එහෙම කරන්න කරන්න කරන්න ඉතර වර්ධනය කරන්න පුළුවන්. මේක පිළිබඳව හොඳ මේක වැඩි ප්‍රායෝගික පැත්තක් හොඳට දකින්න පුළුවන්. ඒ හත යෝගා කායික යෝග ව්‍යායාම කරන කෙනා. ඒ ඒ ව්‍යායාමවලදී ලැබෙන ඒ ඒ ඉරියව් ඉස්සලා දකිනකොට තමන්ගේ ගුරුවරයා කරනවා දකිනකොට පොත්පත්වල තියෙන දකිනකොට උතුම හිතනවා මේක අය නමන්න පුළුවන් කියලා. නමුත් තමන් ඉන්න වැඩ පිළිවෙල දිගට කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ හැකියාවන් පහළ වෙලා එනකොට පේනවා මොනක්වත් මේක නෑ ආදේවණී විතරමයි කියන්නේ. නැවත නැවත පාවිච්චි කිරීමයි. ඒ මොකද මේක ලස්සන සියුම් වැඩ පිළිවෙලක් කරනවා. ඒ මොකද අපි හිතමු අපි ආනාපාන භාවනාව කරනවා එනසම් පිළිම හැටියෙන් භාවනා කරනවා කරගෙන යනකොට යම් අවස්ථාවක මේ කායික වේදනා මතුවෙලා අර පිළිම හැටියෙම ආනාපානේ යට කරගෙන යන මට්ටමට කරට කර හිතිලා තමන් දන්නවා ඊයේ මම මෙන්න මේ මට්ටම වගේ ඇවිල්ලා නැගිට්ටා. බෑ කියලා. අද මම මේක කරන්න ඕනේ කියලා එහෙමම මේ වේදනාවේ අද මම මුල දැක්කා දැන්. දැන් තියෙන මැද අවස්ථාව මට කවදා හෝ මේ වේදනාවේ මේමත් මේ වේදනාවක අගද්දක ගන්න නැත්තම් මුලමඳාගේ දැක්කොත් තමයි අපිට මේ පාරතෝ සංකල්පේ ගන්න පුළුවන්. අනිශ්චිතයි කියන වචනෙට ගැළපෙන්නේ. සාදමට ඉන්තෝනෑ කියලා ඒ ගත කරන හැම චිත්තක්ෂණයකම ආස්වාද ප්‍රසආතේ හිත වෙනවා. ඒ හැම ආස්වාද ප්‍රසආතේකින්ම අර වේදනාව ටිකක් තද කරලා ආයතික. ආය ටිකක් තද කරනවා ආයතික. ආය ටිකක් තද කරනවා දුරු කරනවා. හරියට ගුණ වලක් අතුලට මොල් කටු ටිකක් දාලා පොළවේ අනින්න අනින්න අනින්න ඒක පටල වෙනවා. ඇහිරෙන්න වාගේ අර වේදනාව අන්ති වෙලා කිටි කිටි ගන්නවා. එතකොට යෝගාවචරයාගේ සතියේ යෝගාවචරයාගේ සමාධියේ සීමාවට ගිහිල්ලා දැන්. නමුත් මේ ආසව ප්‍රසාදේ කරන්නේ මොකද? ඒක ටිකක් තද කරලා ආයෙ බුදු කරනවා. ආයෙ ටිකක් තද කරනවා ආයෙ බුදු කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුල වෙනකට වඩා වේදනාවේ මූලික වේදනාවේ මුලැමැදාග විතරක් නෙවෙයි ඒ ඒ චිත්තක්ෂණයේ වේදනාවේ මුලැමැදාග වගේ කුරුක්තිය. කට්ටයන්පයි. ආනිවදිය බලා ඉන්නකොට අනිත් වෙසක් කරනක බුදු සිරස්වතේ තියෙන බලපත් වෙනා වගේ අමුතු જાති රට. අමුතු જાති මොස්තර එකකට පස්සේ එකකට පස්සේ එක එක මේක වේදනා පහළ වෙනවා සර්වඥාන් දේශනා කරලා තියෙනවා බුබ්බුලූපමා වේදනා. ජීවගුරු නගිනවා. මේ ජීවගුරු නගින ගතිය අද වේදනානුපස්සනාව පිළිබඳ අවබෝධයක් කරගෙන ලාමක කරන වේදනාවේදී එච්චර ප්‍රකට නැහැ. වේදනාව මධ්‍යස්ථ මට්ටමට ඇවිල්ලා මූල කර්මස්ථානයත් එක්ක කරට කර දීලා සටන් කරනකොට සාමාන්‍ය වේදනාවක්. මේ වේදනාව කියලා කියන්නේ ඒක ඝන බහල නිත්‍ය සුඛ දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන සුළුයි. ඒක ඇතුළත බුදු රාශිවාදී පහලලා බිජි බිජියක්. ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් වේදනාව කියලා කියන්නේ කපනවා වාගේ කත මිරිකනවා වාගේ කත කුච්චනවා වාගේ කත අඹරනවා වාගේ කත මොන මොන ආකාර වේදනාවද පවතින්නේ එක තැනකදම එක තැනකමද ඇවිදිනවද මෙන්න මේ විස්තර බලන්න පටන් අරගත්තොත් පුදුම චිත්‍රයක් මේ කියන්නේ අපි වේදනාවේ මැද පිළිබඳ හොඳ දිරවීමක් ඇති කරගන්න ආශ්‍රයක් ඇති කරගන්න මේ ආශ්‍රය ඇති කරන කෙනාට පැහැදිලිවම අධිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා චිත්ත ශක්තියක් වන්නා මට හිතත් විරුත් වේදනාවක් එනවනේ. ඊයර දිනපු වෙලාවට එන අදහස. නමුත් අනිද්දාගේ ඉනකොට ආයෙත් බය හිතේ. අපරාධේ මගේ හිතට භාවනා කරන නේද ඕන වේදනාවක් එන්න පටන් ගත්තා කියලා. අර වේදනාව එනකොටම අර පරාජිත හිත තමයි ඒ. නමුත් ඒ කලින් කරපු අත්දැකීම් ඉදිරිපත් කරන වේදනාව දිහා මුලමදාග තුනම බලන්න ඕනේ අනිශ්චිතකමෙන් බලන්න ඕනේ පරතෝ සංකල්පයෙන් බලන්න ඕනේ කියලා කියොත් මේක දිගින් දිගටම අභ්‍යාස කරනකොට තමයි මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතියෙන්න මේක සාර්ථකත්වයට පේනවා. මොකද මේ වේදනා සෑම දෙයක් පහළ වෙන්නෙම අර කලින් කියාපු ස්පර්ශය නිසා. ස්පර්ශය පහළ වෙන්නේ පටිච්චසමුප්පන්න ධර්මයයි. ප්‍රදාක ඒ බය පුද්ගලයා අර නිර්වින්දන කාර්යයක් වේදනාව එනකොටම බයක් ඇති කරගන්න. ඒක සාමාන්‍ය මනුස්ස ජීවිත ආකාරව ඇති පුත්‍ත්ජන ගතිය. නමුත් අපි ඒක ආහාර කරගන්නවා. ආහාර කරගෙන අපිට විද්‍යානාත්මේ මේකට උපකරණයක් දීලා තිනවා. උපක්‍රමයක් දීලා තිනවා. මොකද මේ වේදනාව වෙනදට වඩා ටික වෙලාවක් බලන්නේ. ආනේ බලන්නේ ඉඳන මේ මානුෂික පුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ගාථාවේ සඳහන් කරා වගේ නසෝ රාජ්‍යතු රූපේසු මේ රූප ධර්ම ආදී දේවල් පිළිබඳව රංජනය කරන්නේ ගැටියක් ඇති කරගන්න ඕනේ. මේ වේදනාවට හේතු වෙන්නා වූ නාම රූප ධර්ම ඒකාන්තයෙන්ම එතන එතන බිනි විදිය. එක දවසක් සර්වඥ වහන්සේට දැනගන්න ලැබුණා මේ නන්ද ස්වාමීන් වහන්සේ කවුරුත් අඳුරන ජනකට කල්යාණ නිසා ඉතා මුලයකට පස්සලා තද උසුළු විසුළුවට ලක් වෙච්චි ස්වාමීන් වහන්සේලා. මේ කාටාවක් විතේ රස විඳලා මහානකම පිළිබඳ උකට ලීබව ඇති වෙනවා. ඒ සර්වඥාන්සේ නෑදෑකමට දෝ විශේෂ ගමනක් අඳ ගන්න කියලා දිවි ලෝක ගිහිලා පෙන්නලා දිව්‍ය කුමාරිකාවක් මේ දිව්‍යාංගනාවක් වරුන් වෙලා කොහොම හරි මේ මේ නන්ද ස්වාමීන් වහන්සේට කාරණාව අවබෝධ කරලා දුන්නා. අවබෝධ කරාට පස්සේ නන්ද ස්වාමීන් වහන්සේ ඇතිවිච්චේ ඥානය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. අග්‍රගණ්‍යයි. ඒක සංඝයාසල දැනගත්තා. නමුත් මේ ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට උපදෙස් දෙන්න යන්න කියනකොට භික්ෂුණෝ ආවා දෙන්න හදනකොට හැමදාම බෑ කියලා. ඒ වාරේ එනකොට බෑ කියලා. ඒ මොකද ඒ තරම්ම තමන්ගේ ජීවිතය වශයෙන් බලනකොට ඕන කෙනෙක් ඕන දෙයක් හිතා ගන්න පුළුවන් නන්ද ආමරෝ. ඒ නිසා භික්ෂුණාතර අතර රාවයක් ඇති වුණා. ඒ නන්ද ස්වාමීන් වහන්සේ හැමදාම වාරේ වෙන කාට හරි දෙනවා මට බෑ කියලා. ඔහු කොහොම හරි සර්වඥාන්තයට දැනගන්න ලැබුණා. ඊට පස්සේ සර්වඥාන්තේ ඒ අවස්ථාවක් ආපු වෙලාවේදී සංඝයාගේ විනිශ්චයට අතපොවලා අද කාටද තියෙන්නේ ඒක වරුම කස්තු ඒ මොකද අද තියෙන කියලා බෑ කිය මොකද කවුද නන්දු ස්වාමී ආනන්ද ඒව කරන්න හරියන්න ගිහින් ඔබ දෙදිලා දැන් කියනවා අර සිටියේ මැදිහත් වෙන ඔබ දෙ නන්ද ස්වාමීන් වහන්සේ උසි ගන්න උසි ගන්නවා පස්සේ නන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා ඒ බික්කුණි වාසයට නෑ බික්කුණි වහන්සේලා ඉන්න බෑන්ද ඊයාර වාසයේ විසිනිනාදලා බුදුම සතුටටපත් වෙනවා අද යන්තම් ඔන්න නන්දහන් ගන්න කණියක් ආන ඉතින් ගියාට පස්සේ තානත්ම අර මානුක පුත්තු ස්වාමීන් වහන්සේගේ වචන හෝමාරුවක් සිද්ධ වෙනවා නැත්නම් සාකච්ඡාවක් සිද්ධ වෙනවා සිද්ධ වෙලා ඒ සංඝ ස්වාමීන් වහන්සේ අහනවා මේ පටිසමුපාද පිළිබඳ කතාවේදී මේ වේදනාව වේදනාව ළඟට ඇවිල්ලා මේ රූප කොටස් පටවියාපෝ තේජෝ වාතයත් ආවු මේ රූප කොටස් යම් කිසි ආකාරයකට අනිත්‍යං දුක්ඛං අනාත්මයි. ආ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඒ පිළිබඳව ඒ රූප වේදනා සංඥා සංකාර චක්කුසෝත ඝාන ජීවාදී ඉන්දිය ධර්මයන්ට ගොදුරු වෙන මේ අරමුණු රූප මේ විදිහට ගෝචර රූප මේ විදිහට අනාත්මන ඒකට යොමු වෙනා වූ ඇහැකන ජීවනාසය ආවි කියන උප එනවා සංගේ ප්‍රකාශ ප්‍රකාශ රූප අනිත්‍ය නම් එයින් ඇතිවෙනා වූ ස්පර්ශය ඒ තරම් ඉක්මනට බිඳි බිඳි යනවනම් මේ ඇතිවෙනා වූ වේදනාවන් නිත්‍යයි සුඛයි සුභයි කියලා කම්පිත කෙනෙක් ගන්නවනම් නැගෙනියෙනි ඒක සම්‍යක් කල්පනාවක් කියලා. ඒතර පිටින් වාදේ කියලා නෑ. ඒක සම්‍යක් කල්පනා කරන්න බෑ. ඇයි කියලා. එතකොට මේ වික්ෂණින් වහන්සේලා දෙන උත්තරේ තමයි සද්දන් සද්දන් මේ බාන්තේ පාටිච්ච සත්‍යා සත්‍යා වේදනා උප්පජ්ජಂತಿ සත්‍යස සත්‍යස වේදනා පච්චත් පච්චද පච්ච නිරෝධා තච්ඡන් තච්ඡන් වේදනා නිරුච්ඡන් ඒ ඒ ස්වාමීන් වහන්සේ ඒ ඒ ස්පර්ශය ස්පර්ශ කරගෙන යම් යම් වූ වේදනාව උපදිද්ද ඒ ඒ ස්පර්ශයන්ගේ ප්‍රහාණය වීම නිසා ඒ ඒ ස්පර්ශ වේදනාව ප්‍රහාණය වේ. ඒ වෙලාවේ උපදින පරිසම්පන්න උපදිනවන වේදනාව තවදාකවත් ඒක සුඛ වේදනාව සුඛ වේදනාවක් වශයෙන් පවතින්නේ නැහැ. දුක් වේදනාවක් වශයෙන් දුක් වේදනාවක් වශයෙන් පවතින්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාව එහෙම පවතින්නේ නැහැ. ඒ ඒ වෙලාවට ඒකට උදව් උපකාර කරන්නා වූ හේතු ධර්ම වෙනස් වෙනවා නම් අනිවාර්යම වේදනාවක්. ඒ නිසා වේදනාව නිත්‍ය සුඛ සුඛ කියලා ගන්නව වැරදි නෑ. ඉතින් ඊට පස්සේ මේ නන්ද ස්වාමීන් වහන්සේ ඒකට සත්‍යපකාර කිරීම වගේ සඳහන් කරනවා නැගිනිනි විශාල ගහක් තියෙනවා ඒ ගහේ ඉතර හරසයික ගහක් නෙවෙයි අරතුසයික ගහක් නෙවෙයි ඒකේ එලයක් ඉතර හයිය නෑ ඒකේ පොත්තක් ඉතර හයිය නෑ හරයක් කාමයක් ආත්මයක් නෑ අතුරු කිලිවලක් පොළවලක් මොනක්වත් සාරයක් නෑ එහි ගහේ හේව නැල්ලේ සාරයක් කියන අර්ථයක් කියන හරයක් කියන කියලා ගන්න වටිනවා ඉතින් ඒ විශ්නාන්තෙන් කවදාකවත් ඒ කඳේ හරයක් නැත්නම් එලේ හරයක් නැත්නම් පොත්ත නැත්නම් කිවල නැත්නම් පොළොව නැත්නම් හේව නැල්ලේ මොන හරයක්. ඒ වගේ තමයි ඒ රූපයේ ගන්න දෙයක් නැත්නම් ඒකට දකින්නා වූ චක්කු ප්‍රසාදේ ගන්න දෙයක් නැත්නම් චක්කු විඥානයේ ගන්න දෙයක් නැත්නම් එයින් උපදින්නා වූ ස්පර්ශය ගන්න දෙයක් නැත්නම් ස්පර්ශයේ තාටගත්තා වූ වේදනාවේ මොන හරයක්ද? ඒ වල කොච්චරක් නැහැ. දැවිතින් පැවිදි වෙලක් නැහැ. ස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ, බාල මහල් වෙනසක් නැහැ. මේ වේදනාවක් ආවම දඟලන දඟලින් දිහා බලන්නේ. හැබැයි මේකේ ප්‍රවේශණය කතා කරන්නේ. ඒ මොකද මේ වේදනාව පිළිබඳ පරතෝ සංකල්පයෙන් අනුන්ගේ දිහා වේදනාව බලනකොට නම් අපි ඔක්කොම බුදු වෙලා අමාරුයි. අවදාහරි සමන්ද වේදනාවක් ආවදාසර තමයි ඔන්න වැඩි තේ. ඒක දිවන් හිතන්නේ කවුරක්වත් වෙන් කියලා කාට වුණත් Tamanta ආවොත් නම් ඒක මහා අමාරුයි. අනුන්ගේ දේ කරනවා ඕන තරම් බණ කියන්න පුළුවන්. නමුත් අසත්පුරුෂකම සත්පුරුෂකම තේරෙන්නේ මෙන්න මේ අධ්‍යත්ත බහිද්ධා දෙක දිහා බලන හැටි. ගුරු මෙහිදී ඉතාමත්ම දක්ෂ ස්වාමීන් වහන්සේලවත් ඕනම මලකෙදරක ගිහිල්ලා ඕනම කෙනෙක්ගේ දෝක පරිලේව පරිදේවික දෝමනා කරන ප්‍රකාරයක විතර බණ කියන්නේ. ඒක ලෝක ප්‍රතිද වුණා. ගුරුම රටේ පුරුෂ පුරුෂ වෙලා තියෙන අන්තිමට විශාල ජනප්‍රිය භාවයකට පත් වෙලා ආව සත්කාර වැඩි වෙලා විශාල සායක ප්‍රබාල හැටිද කටයුතු කරන ගිහිල්ලා. ඉතින් මේසු නිතරම මේ කුටිය වටේ පිළිලා ආරාධනා කරා. අනේ දවසක් ඒ හාමුදුරන්ගේ අම්ම නැතිව. මේ හාමුදුරුව ඇඳ බදාගෙන කෑ ගහනවලු ගමටම ඇඳ ඉතු අම්මේ මගේ අම්ම නැතිවෝ කියලා. ඒකෝට හදිසියක් දායක සභාව ප්‍රධාන සභාපතිතුමාරි වැඩකට නිලධාරියෙක් ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේලාට මොකද කියලා. යනකොට ස්පාසාවක් නැතිලු දීමුද්දා වෙලා කෑ ගහනවලු අම්ම නැති නෑ. ඇයි අනිදාත මාසය ලං වෙලා ආස්වාදලා කියන ස්වාමීන් වහන්සේ විශාල පිළිගක් ඇවිල්ලා ඉන්නවා මේ උපවාසයට ආරාධනා කරන්න මේ දුක නැති කියලා කියනවා බණ කියන්නේ. දැන් උපවාසයේ ලෝක ප්‍රතිසයද උපවාසයේ මේ මොකද කරන්නේ? උපවාසයේ මේ කියලා අහන්න මොකද? ඉතින් කොල්ලේ අයි උපාදන මහත්තයෝ ඔය තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මා නේ කියලා. අන්න ඔය තමයි වේදනාව ගැන කතා කරනකොට හරියට අනුන්ගේ දේවල් පිළිබඳව අපි වේදනාවේ සම්පූර්ණ වෙනස් චිත්‍රයක් අපි ඇති කරගන්නවා. තමන්ට වේදනාවක් එනකොට තමයි ඔන්න යෝගාචරකම ශීල. ඒ නිසා මේ වේදනාවට පස්සනාවේ පැහැදිලිවම කරුවක් තමයි දේශනා කළ තියෙන ඉති අජත්තං වා වේදනාසු. වේදනාවන් පස්සේ විහෙ. ඉති බහිත්තා වා වේදනාසු. වේදනාවන් පස්සේ විහෙ. ඉති අජත්ත බහිත්තා වා වේදනාසු. වේදනාවන් පස්සේ විහෙ. යම් ආකාරයකට දුක සුඛ දෙක ඉක්මවලා අපි උපේක්ෂා වේදනාවට යනවනම් ඒ වේදනාවන් පස්සනාවේ කල්පනා කරා. ඒ වගේම තමයි තමන්ගේ වේදනාව සහ අනුන්ගේ වේදනාව කියන දෙකටම අච්චත් බයිද පොදුවේ අරගන්නකොට වේදනාව ගැන උදුවේ බලන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ ඒ පුදුලා හොඳ වෙදෙක් වෙයි. හොඳ තලතුණක් කෙනෙක් වාටපත් වෙනවා. ඒකයි සර්වඥාන්තයේට මේ භව දුකට වෙලා නම් කියලා කතා කරන්නේ. ඒ නිසා මේ විපස්සනාවම ඖෂධයක්. ඒ ඖෂධය ඇති කරන්නේ වේදනානාශක වලින් නෙවෙයි. ශල්‍ය කර්ම වලින් නෙවෙයි. වේදනාවට මූලික තේරුම දෙන්න නම් අපි පැහැදිලිවම විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ. වේදනාව නිසාමයි නිවන. මම කියන්නේ දුක් වේදනා. දුක් වේදනා නැත්නම් නිවනක් වෙන්නේ ඒක නිසා මේ චක්කු සම්පස්සිත වේදනා යන්තන කාට ගන්නවද එතනමයි නිවන ඒ කොහොමද අර වේදනාව පිළිබඳව දැනගන්න. වේදනාව ළඟට එනකොට ප්‍රශ්නය සාන්දෘෂ්ටික පෞද්ගලික බවක් පත් වෙනවා. ඒ විදිහට සාන්දෘෂ්ටික මෙලෝ වශයෙන්ම දැන් වශයෙන්ම Taman වශයෙන් ගාස්පත් කරන්න පුළුවන් නම් ආනර මාළුතුතුමා සඳහන් කරා වාගේ නිබ්බානස්සේක සම්පතියේ අපි බොහෝ විට අදුක්කම සුඛ වේදනා තමයි අතර වෙන්නේ. එතකොට අපි අවිද්‍යාව අවිද්‍යාවෙන් දැකගැනීමේ ශක්තියක් ගන්නවා. ඒ නිසා අපි මේ වෙනකොටත් අයක කාලය ගත කරලා තියෙනවා. ඒ කාලෙත් අපි ඉදිරිපත් කරගත්ත ආවෝනේ කාරණා අපේ අපි අධ්‍යයනයකට ආලෝකයක් වේවා. මේ විදිහට අධ්‍යයනයෙන් ගම්මූල ධර්ම කමිට වීමේ දුක දුක් වේදනා ඉක්මවලා ලබන්නා වූ මේ අදුක්කම දුක වේදනාව අධ්‍යාත්ම වෛද්‍යා වශයෙන් සංසන්දනය කියන ලබන අධ්‍යාත්ම වෛද්‍යා සමෝධේ කල්පනා කරන වේදනාවක් ඇති වෙලා ඒ සිදු වේදේශයන්ගෙන් තොර වූ මේ සාන්ත සුන්දර භාවය ලබා ගැනීමට අපේ මේ පැයේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද සැමියන් ධර්ම දේශනාව මෙතන සමාප්ත